චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු සතු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 එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය නිවැරදි කරගන්නට නම් අපි අපේ මානසිකාරයෙන් උතුම් ධර්මයේ නැగిලා යන විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ ඒ සඳහා මඟ පෙන්වීමක් ඕනේ, චර්යාත්මක වෙනසක් ඕනේ. සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය කරනවා කියන්නේ තමන්ගේ චර්යාවේ වෙනස්කම් වලින් තමයි මේ කටයුත්ත ආරම්භ කරන්න ඕනේ. මේ මඟ පෙන්වීම සඳහා අපිට අද වගේ දවසක අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් දවසක් අපි කතා කරා. දැන් අපි මේ වසරට ලෑස්ති වුණා ගිය සතියේ දවස් 10කට විතර ඉස්සෙල්ලා අද දවසේ නම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා අපි කොයි වෙනසක් ඇති කරගන්නවද කියලා ඒ පිළිබඳ සූදානම් වුණා. දිනචරියාව පිළිබඳ සාකච්ඡා කරා සතියක් තිස්සේ. දැන් මම හිතන්නේ හැමෝම දින පොතක් වෙන ළඟින් තියාගෙන අද දවස නිවැරදිව ගත කරන්න අද පටන් මගේ අඩුපාඩු සකස් කරගන්න වැඩපිළිවෙල ආරම්භ කරන යම් කිසි අදිෂ්ඨානයකින් වාසය කරනවා කියලා. ඉතින් මේ වගේ වෙලාවක අපිට මේ වගේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකයින් ඒ කියන්නේ දැක්මක් වටා ඒක රාශී වෙන පිරිසක් සකස් කරගෙන ලක්දිව ධර්ම ප්‍රබෝධයක් ඇති කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට වැඩිම දායකත්වයක් දරපු අපවත් විවදාල දන්නාගම කුසල ධම්ම හිමිපාණන් වහන්සේ අද වැනි දවසක අපි සිහිපත් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. උන්වහන්සේගේ අප්‍රමාණ ධෛර්යය අප්‍රමාණ වීරිය තමයි දැනට වසර 11කට අධික කාලයකට පෙර මෙවැනි සම්පතක් මේ ලෝකෙට දායාද කරේ. ඒකේ වෙලාවේ දීසි පාසුවෙන් කරපු වැඩක් නෙවෙයි. බොහෝ දුෂ්කරතා මැද්දේ, ඊටාම දුෂ්කරතා මැද්දේ තමයි මේ කටයුත්ත සම්පාදනය කරේ. එහි නිර්මාණකරුවෝ තමයි අපිත් එක්ක අතකින් බලනකොට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තමයි මම ඉස්සෙල්ලාම බණ කිව්වේ. නමුත් වැඩිම දායකත්වයක් වැඩිම අනුග්‍රහයක් දැක්වේ නායක ස්වාමින් වහන්සේ. කිසිදු ආකාරයක උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න තාක්කල් කිසිදු ආකාරයක බාධාවක් හිරකිරීමක් කිසිම කිසි අඩුම ගානේ බැල්මකින්වත් සීහාවකින් නැත්නම් අඩුම ගානේ ඉරියව්වකින්වත් මට මේ දේ කරන්න එපා මේක හරියන්නේ නැහැ කියලා බාධාවක් නිදහසේ වැඩ කටයුතු කරලා මෙවැනි සාසනික සේවයක් කරන්න විශාල මඟක් පාදලා දුන්නා. ඉතින් අද දවසේ අපි ඒ බව සිහිපත් කරලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ ලෝපුරා ධර්ම ප්‍රචාරය කරන්න ලැබිලා ලබා දීලා තියෙන අවස්ථාව උන්වහන්සේට මහා පාරමිතාවක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නිලධාරි මණ්ඩලයත් කාර්ය මණ්ඩලයට අපි ආශිර්වාද කරමු ඒ අරගෙන ආපු ප්‍රතිපත්තිය තවදුරටත් ඉතා හොඳින් මේ වෙනකොට සිද්ධ කරගෙන යනවා. ඒ හැම දිනාටම ඒ ආකාරයට කටයුතු කරන්න ශක්තිය ධෛර්යය වීරිය වාසනාව ලැබේවා කියලා හැම දිනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. අද අපි අලුත් වසරේ භාවිතා කරන වැඩපිළිවෙලේ අංක 3 යටතේ තියෙන කර්ණිමිත සූත්‍ර සජ්ජායනාව කියන එකයි. ඒ කියන්නේ ඒ පිළිබඳව අපි ගොඩක් කතා කරා. තමන්ගේ විශාලම අඩුපාඩුව මම නැවත කෙටියෙන් මතක් කරනවා අද දවසේ අදාළ නොවුණත් අපේ බෞද්ධ දින පොතේ අංක 10ක් යටතේ යම් කාරණා ටිකක් ලකුණු කරන්න තියෙනවා. අපි කිව්වේ නැවත මම සාරාංශයක් විදිහට මතක් කරනවා ඉතාලම කෙටියෙන් මොකද අද දවසේ කතා කරන්න තියෙන වෙන දෙයක් හින්දා ජීවිත අඩුපාඩු හොයාගන්න කියලා අපි හැමෝම පීඩා විඳින හැමෝම දැඩිව පීඩා විඳින Tamanටම වළක්වාගත නොහැකිව ලත වෙන ජීවිතේ ප්‍රධාන අඩුපාඩු තියෙනවා. ජීවිතේ හැමකට එක්ක කම්මැලිකම, එක්ක එක දිගට වැඩක් කරගෙන යන්න බැරිකම, එක්ක බොළඳකම, පශ්චාත්තාප වෙන ගතිය, පොඩ්ඩක් නැත්තම් හිතරි දෙන ගතිය, ඒ වගේ තමන්ගේ දියුණුවට බාධා වෙන මොකක් හරි ප්‍රධාන අඩුපාඩුවක් තියෙනවා. අන්නේ අඩුපාඩුව හොයාගෙන ඒක හොයාගන්න කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මයන් තුලින් පහට බෙදලා පිරික්සලා ඒවා හොයාගත්තාම එකක් හෝ දෙකක් මම ඒවා මේ වසරේ ඉවර කරගන්නවා. ධර්මානුකූලව ප්‍රතිකර්ම යොදා ධර්මානුකූලව ඒවට යම් ආකාරයක බෙහෙත් කරගන්නවා. ප්‍රතිකර්ම කරගන්නවා. එහෙම කරගෙන මම මේ වසරේ ඉවර කරගන්නවා කියලා දැඩි අරමුණක් ඇති කරගන්න කියලා හැමදාම පීඩාවෙන් ඉඳලා මේ අඩුපාඩුවෙන් පීඩාවෙන් ඉඳලා හරියන්නේ නෑ කියලා අරමුණක් ඇති කරගන්න කියලා. ඒ අරමුණට මම ලං වුණාම මගේ තියෙන අඩුපාඩු සකස් වෙනකොට මම මොන තරම්නම් සුවදායක තත්ත්වයකටපත් වෙනවද? මේ අඩුපාඩුවෙන් මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ එකම අඩුපාඩු හින්දා කොතර කාලේ නාස්ති කරගන්නවද කියලා හිතලා ඊළඟට ඒක ඒක ලබා ගැනීමෙන් ලැබෙන ලාභයත් ඒක ලබා ගන්න බැරි වෙනකොට ඇති වෙන පාඩුවත් මම හිතනවා මේ වෙනකොටත් අද උදෑසන නැගිට්ට ගමන් අපේ අය මේ යනකොට ඒක මෙනෙහි කරලා ඉවරයි කියලා. උදෑසන නැගිට ගමන් ඒක මෙනෙහි කරොත් අපි කිව්වා එක තීරුව යටතේ හරි ලකුණක් දාන්න ඕනේ. හැබැයි නැගිට ගමන්. නැගිටලා විනාඩි 10ක් මේකට පාවිච්චි කරන්න ඕනේ හැමෝම තමන්ගේ ජීවිත අරමුණ මෙනෙහි කරන්න. එතකොට දින පොතේ අංක 10ක් මෙහෙම පේලියට දාගෙන තියෙන්නේ 10 එක යටතේ හරියක් දානවා. දෙවෙනි එක තමයි සිහියෙන් බුදුන් වැඳීම. බෞද්ධයා නිකම් බුදුන් වැඳලා බෑ. හැම වෙලේම හරියටම ගාතාවල තේරුම දැනගෙන තේරුම හොයාගෙන තියාගන්න ඕනේ. මම බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ඉඳගෙන බුදු පියාණන් වහන්සේටම වන්දනා කරනවා කියන තා දැඩි අදහසකින් ගාථා කීපයක් හෝ සජ්ජායනා කරමින් බුදුන් වඳින්න ඕන සිහියෙන් සිහියෙන් නැතුව බුදුන් වන්දනන් හරි ලකුණක් දාන්නේ වැරදි ලකුණක් දාන්නේ. ඒව ගැන අපි ගොඩක් කතා කරා. තුන්වෙනි එක තමයි කර්ණීය සූත්‍ර සජ්ජායනා. ඒක ඒක කරන හැටි තමයි මේ කතා කරමින් ඉන්නේ. අපි ඒක දැන් කතා කරමු කොහොමද ඒක කරන්න කියලා. අද දවසේ අපිට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. හෙට දවසේ සාකච්ඡාව, අනිද්දා දවසේ මේ කට්ටියගේ තියෙන ගැටලු සාකච්ඡාව. එතකොට අපිට මේක හොඳටම කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හතරවෙනි එක භාවනා ප්‍රත්‍යවේක්ෂා සටහන ලකුණු කරාද කියන එක හතරවෙනි එක. ඒකට ඒක ලකුණු කරන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වෙන් වුණාද අදත්තාදානෙන් වෙන් වුණාද ආදී වශයෙන් තමන්ගේ අඩුපාඩු සකස් කරගන්න සටහන තමයි ප්‍රත්‍යක්ෂ සටහන ඒක ලකුණු කරාද කියන එක පිළිබඳව සටහනක් දැමීම පස්වෙනි භාවනා කරපු කාලය ලියන්න ඕනේ හයවෙනි එක නිදාගත්ත කාලය අපි නිදා ගන්න ඕන විදිහ කතා කරලා තියෙනවා එතකොට හත්වෙනි එක ධර්ම ශ්‍රවණය කරපු කාලය අටවෙනි එක අදිෂ්ඨානයෙන් වැඩ කරපු කාලය. එතකොට දැන් ඊයේ හැන්දෑවේ අද දවස සැලසුම් කරලා තියෙන්න ඕනේ. බලන්න දැන් කරාද කියලා මම ටිකක් මතක් කරනවා මේක ටික දවසක් යනකම් හැමදාම වගේ කොහොමද දැන් දිනපොත ලකුණු කරාද කියලා වෙන මොකටවත් නෙවෙයි අදිෂ්ඨාන දවස සැලසුම් කරන්න ඕන සැලසුම් කරනකොට අද උදේ මට මේ වැඩේ තියෙනවා අද උදේ මේ වැඩේ තියෙනවා කියලා නෙවෙයි අපි එහෙමනේ කරන්නේ උදේට මේ වැඩ ටික කරනවා හැන්දෑවට මේ වැඩ ටික කරනවා ඒ වගේ යන්තම් දල අදහසක් තියෙනවා මං උයන්ට මට උයන්ට තියෙනවා උදේට හරිද අහවල් ගෙදර ගිහිල්ලා ඉන්න තියෙනවා බඩු ගේන්න ටවුන් එකට යන්න තියෙනවා ඒ වගේ ඒ වගේ දේවල් ටිකක් තියෙනවා එහෙම නෙවෙයි ඒ වැඩ ටික සැලසුම් කරන්න ඕනේ. වෙලාවලුත් දාලා. හරිද? වෙලාව දාලා කරලා බලන්න කියලා මම කිව්වා. දැන් අද ඉඳන් ජීවිතේ වෙනස් වෙන හැටි එහෙමයි. මම 7 ඉඳන් 9 වෙනකන් විල ඉවර කරනවා. ලියා ගන්න ඕන පොඩි කොලේක. මම මෙන්න මේ වෙලාවේ වෙනකොට ටවුන් එකට ගිහිල්ලා එනවා. එතකොට ඒ ටවුන් එකට ගිහිල්ලා එනකොට මගදී හම්බෙනාත් එක පැය ගණන් කතා කර කර ඉන්නේ නැත්තම් හුලඟ යන කොලේ වගේ ජීවිතේ. හරිද? අයි අරමුණක් නැහැ දවසට. හරි කරලා බලන්න. එතකොට වෙන්නේ මොකද්ද? හරි. ඒකට බොරු කියන්න වෙන්නේ නැහැ. ඇයි කවුරු හරි හම්බෙලා නිකන් කෝච්චියක් වගේ කතා කර කර ඉන්නවා මට කියන්න පුළුවන්. මට වැඩක් තියෙනවා මම දාගත්ත වැඩක් තියෙනවා. මම මේ වෙලාවට දාගත්ත වැඩක් තියෙනවා. කියන්න පුළුවන්. ඇයි? මට මම වැඩක් දාගෙනද නැද්ද? වැඩක් දාගෙන. බොරුව නෙවෙයිනේ. මම ඊයේ අදාළ වැඩක් යොදාගෙන තියෙන්නේ. ඒතර සංවිධානාත්මකයි චරිතේම අපේ. ඔය තැන් තැන් වලටලා මුළු ගැහි ගැහි හම්බෙන හම්බෙන ඇත්ත එක ඕනට වැඩිය කතා කරනකොට තමන්ගේ පෞරුෂයත් අඩු වෙනවා. හරිද? පෞරුෂයකින් යුක්ත අභිමානයකින් යුක්ත කෙනෙක් තමයි සංවිධානාත්මකව ජීවිතේ ගෙවන්නේ. ඉතින් ඒකින්ද අන්න එහෙම අදිෂ්ඨානයෙන් වැඩ කරන වාර ගාන ලියන්න ඕන. කී වාරයක් මම අද දවසේ හරියට අදිෂ්ඨාන කළා වැඩ කරාද? සැලසුම හැදුවා. ඊළඟට ඒ දාගත්ත කාලය හරියට මේ අදිෂ්ඨානය අරගෙන ඒ වෙලාවේ වැඩ අමතක වෙලා පැය ගණන් ඉව්වද? නෑ නේද? කෙනෙක් දාගන්නේ මම උයන ගමන් ගේ යතු ගන්නවා. දැන් වෙනදාට උයන ගමන් ගේ යතු ගන්නෑ. දෙකම එකට කරගන්න වැඩ පිළිවෙලක් මොනවා හරි අන්න එහෙම සක්කෝ ගුණයෙන් යුක්තව කටයුතු කරලා වැඩි කාලයක් ඉතුරු කරගන්න භාවනා කරන කාලය දාගෙන තියෙයි එතකොට දවසේ හැම වෙලෙම හවස සැලසුම් කරනකොට එතකොට කාත් එක්කද මේක මේකේ මේකේ නියමුවා මම නම් මමත් මේක ඒ විදිහටම කරන්න ඕනේ අපි එකමුතු වෙලා ඒකරාශී වෙලා යම් කිසි වැඩ පිළිවෙලකට යමු නේද එතකොට එහෙම ගිහාම මම යමු කියලා කියන්නේ යෝජනාවක් කරන්නේ බෞද්ධ විදිහට අපි එක්තරා ශක්තිමත් පිරිසක් බවට පත් වෙන්න ඕන හින්දායි අපි මේ වගේ තීරණයක් ගත්තේ. හරිද? චාරියාවෙන් යුක්තව අතීතයේ තිබුණ ශ්‍රී විභූසියක් තිබුණා නේද? අතීතයේ අපි තුල යම්කිසි ගතිගුණයක් තිබ්බා. හොඳයි. ඊළඟ එක තමයි අටවෙනි කාරණාව තමයි අපි සාකච්ඡා කරේ අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම වගේම ඊළඟ එක ප්‍රත්‍යවේක්ෂා මේ ප්‍රත්‍යක්ෂ නෙවෙයි මේ අසරණ සරණ ගිනුම. හරි. අසරණ සරණ ගිනුම කියලා කතා කරේ මොකක්ද? හැම කෙනෙක්ම තමන් නාස්ති කරන මුදලක් හොඳට හොයලා බලමු මම ගැන ගොඩක් විස්තර කරා. නාස්ති කරන නැතුව මේ අපි හිතමු අපි හැමදාම කඩෙන් වතුර බෝතලයක් ගන්නවා. දැන් අපේ ගෙදර තියෙනවා ඉතාල පිරිසිදු වතුර. එහෙනම් මම මොකද කරන්නේ? පොඩ්ඩක් බෑග් එකට කඩෙන් අරගෙන බෑග් එකකට දාගන්නේ එකපාරටම අරන් බීලා බෝතලේ ඉදි කරන්නේ නැහනේ එහෙනම් රුපියල් 50යි නම් වතුර බෝතලේ බෑග් එකකට දාගත්තා රුපියල් 50 වෙන් කරා හරිද මිටිහාල් ආයතනයක් එකතු කරන් පටන් ගත්තා එකතු කරලා හාල් කිලෝ එකක් එකතු වුණාම ගෙදරට මේක දැම්ම හාල් කිලෝ එකේ ගාන අර ගිනුමට දැම්මා හරි මිටිහාල් එකතු කරපුවාම ගානක් නැහනේ නේද දන්නවනේ මිටිහාල් එකතු කරනවා කියන්නේ ඒ වගේ යම් යම් වැඩ පිළිවෙල තමන් පරිභෝජනය කරන දේයින් කොටසක් නාස්ති වෙන කොටසක් උදාහරණයක් විදිහට හැමදාම ඇඳුම් ගන්නවා නම් මේ මාසේ එක ඇඳුමක් නොගත්තට මට ඇඳුම් ඕන තරම් තියෙද්දි ගන්නවා. අඳින්න පුළුවන් ඇඳුම් තියෙද්දි මං වෙලාවට ඇඳුම් ගන්නවා. එහෙනම් ඇඳුමකට මට රුපියල් 3000ක් යනවා නම් මං ඒ 3000 අර ගිණුමට දැම්මා. දැන් මගේ ගිණුම කියන්නේ ඒක බැංක එකම තියෙන්න ඕනේ නැහැ. හරි තමන්ගේ දිනපොතේ සටහනේ තියෙන ওই තීරුව යටතේ මට දැන් මෙච්චර මුදලක් එකතු වෙලා තියෙනවා කියලා ඒක වෙන් කරලා කොතනින් හරි තියෙනවා. කැමති නම් account එකක් දැම්මත් කමක් නැහැ බැංක් එක. හරිද? ඒ විදිහට දැන් අපි ඊයේ හරි වැදගත් දෙයක් කතා වුණා ඒ අතර වාරේ අපේ නිවේදකතුමත් එක්කත් මේ රෑ වෙලා ගොඩක් රෑ වෙලා අපි හයිවේ කියන වෙලාවකට අධිවේගී මාර්ගය යනවා. ඒක ඒ තරම්ම අවශ්‍යතාවයක් නැහැ. අනිත් පාරේ ගියත් ඒ වෙලාවට යන්න පුළුවන්. අපි රෑ 11 12 ගමනක් යනවා කියලා. පුරුද්දට යනවා අර පැත්තේ. ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? අනිත් පාරේ ගිහිල්ලා ඒ ගාන ඉතුරු කර ගන්නවා. එහෙම රුපියල් 500ක් ඉතුරු කරා නම් අසනීපකුත් නැහැ, ලෙඩකුත් නැහැ. හැබැයි ත්‍රිවිල්ලහ යනවා වෙලාවක. හදිස්සියකුත් නැහැ. ඒ කියන්නේ ලෙඩකුත් නැහැ, හදිස්සියකුත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. රුපියල් 200ක් විතර දුරක් යන්න තියෙනවා. පයින් යන්න පුළුවන්කම තියෙනවා. මොකද හැබැයි මසුරුකම නෙවෙයි මේ කියන්නේ. තමන් පරිභෝජනය කරපු දේ, තමන් හම්බ කරපු දේ පරිභෝජනය කරන්න ඕනේ. හරිද? ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඉතුරු කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් නාස්තිය අවම කරලා නාස්තිය අවම කරලා නාස්තිය නැති කරලා ඒ මුදල ඉතුරු කරන්න මට මගේ රුපියල් 500 වටින්නේ මගේ ආදායමට සාපේක්ෂව. මට 500 වටින්නේ මගේ ආදායම සාපේක්ෂව. නමුත් මම මේක අසරණ කෙනෙකුට දුන්නොත් එයාට ඒක විශාල වටිනාකමක් තියෙනවා. මගේ 500 යට 5000ක් වටිනවා. මගේ 500 යට 50000ක් වටිනා ඉන්නවා. එයා හොයාගන්න ඕන. ওই පාරේ අතපාන ඔක්කොමලා නම් අසරණයි නෙවෙයි. පාරේ අතපාන ඔක්කොම අසරණයි නෙවෙයි. ඒවා සමහරවල්ලාට ව්‍යාපාර. අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. ඒවා පිටු දකින්නත් වැඩ කරන්න ඕනේ. හරියට හොයලා බලලා දෙන්න ඕන දෙද්දි දීලා මොකද කරා? ඇත්තටම මම අවුරුද්දක් මේක එකතු කරොත් අවුරුද්ද අවසානයේ දුප්පත් ගමක හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි ඉන්නවා. ඒ ළමයෙකුට පොත්පත් ටික අරන් දෙන්න පුළුවන් වෙයි. පුංචි ශිෂ්‍යත්වයක් දෙන්න පුළුවන් වෙයි. ඒ වගේ අසරණ සරණ ගිනුම කියලා ගිනුමක් පවත්වන්න ඕනේ. ඒක හැමදාම මම අද මේකට කීයක් හර වුණාද කීයක් බැර වුණාද කියලා නවවෙනි තීරුවේ ලියන්න ඕනේ. හරි. ඒ ටික ඔක්කොම ඊපෙරේද අපි කතා කරා මම හිතන්නේ මට මොකක් හරි එකක් මග අරනවාද කියලා සැකයි කමක් නැහැ. මේ ටික අපි හොඳට කතා වුණා. 10 වෙනි එක තමයි කුමන තරම් පිටමක්වත් අතහැරලා දාලා වයස අතහැරලා දාලා දෙමව්පියන්ට වඳින්න ඕනේ. ගාතාව කියලා කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ 10 වෙනි එක තමයි ඒක. හරි හුඟක් වෙලාවට අපි අවුරුදු 50ක පුතෙක් නම් 75ක අම්මේ තාත්තෙක් ඉන්නවනම් වඳිනව අඩුයි. නේද? ඒ දෙමාපියන්ට කරන ලොකුම සතුටක් තමයි දෙමාපිය වන්දනාව. ඇයි දරුවන්ට විතරක් අපි මේක කියන්නේ? ඇයි ටිකක් ලොකු වුණාට පස්සේ මේක කරන්නේ නැත්තේ? නේද? මේවා තමයි ලොකුම ආශිර්වාදය ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ඒක. නැත්නම් gedaraක තියෙන නේද? ඒතකොට තුන් තුන්ගොල්ලක් වඳිනවා. අවුරුදු 50 ඉන්න තාත්තා අවුරුදු 75 තාත්තට වඳිනවා කියලා. එතකොට අවුරුදු 20 ඒ වැඩේ ඉවර වෙනකොටම මොකද කරන්නේ අර 20 25 ඉන්න දරුවා අර 50 තාත්තටම වඳිනවා. මේක තුන් ඈදුතු වන්දනාවක් තියෙනවා ගෙදර. ඒක තමයි ගෙදර සමගිය. මේ පුංචි පුංචි නරක වීම හිත නරක වීම එදා දවසේ එකතු වෙච්ච පිළිකාවල් තියෙනවා නම් පිළිකා සායල තියෙනවා නම් ඔක්කොම මැකිලා මැකිලා යනවා නැති වෙලා යනවා ආශිර්වාදයක් වෙනවා. ඒකත් එක්ක අපි බොහොම සාර්ථක ජීවිතවලට යයි. ඔය ටික තමයි අවුරුද්දේ අපි කරගෙන යන වැඩපිළිවෙල. මම සතියකට එක දවසක් හැම සඳුදා උදේකම මේක මතක් කරන්න බලාපොරොත්තු ඉන්නවා. දැන් කොහොමද දිනපොත කියලා. හරිද? ඇයි අපි මෙහෙම කරන්නේ? අපේ තිබුණ ඔය අතීතයේ මම ඊයේ පෙරේදා දිගටම මතක් කරා හැමෝටම මතක ඇති අපි ඉස්සර පුංචි කාලේ පාසල් යනකොට බත් එක උතාගෙන ගිය බත් කොලේට මොකද කරේ ඉටිකොලයට මොකද කරේ? අහන අහන ඔක්කොම කිව්වා අපි ඒක ආපහු ගෙදර ගන්න ඇවිල්ලා හොදලා පහුවෙන්ද උදේට අම්මට දෙන්න ඕනේ. පහුවෙන්ද උදේට බත් බඳින්නේ ඒ කොලේමයි. ඒ තරම් අපි සකසුරුවම්ව නාස්තියවම කරලා ජීවත් වෙච්ච જાතියක්. හරි. අපිට වැරදුන් තැන් සකස් කරගන්න නම් අනිත් අය දිහා බලන්නේ නැතුව අපේ දිහා බලලා අපි නිවැරදි වෙන්න ඕනේ. ඒකින්ද කණ්ඩායමක් විදිහට අපි නිවැරදිම කණ්ඩායමක් සකස් වෙන්න ඕනේ. හරිද? අපි අපි කණ්ඩායමක් විදිහට මේ වගේ වැඩ කටයුතු කරනකොට ඇත්තටම අපිට ලොකු හයියක් සමාජිකයා කියලා කියන්නේ කොලේක ලියලා සමාජික වීම නෙවෙයි ප්‍රතිපත්තියෙන් සමාජික වීම හඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. නේද? කොහෙද බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනය ඇතුල් වෙන්න සමාජිකත්වයක් ඕන කියලා කිව්වද නෑ. තෙරුවන් සරණ ගිය කෙනා බෞද්ධයා උපාසකයා උපාසිකාව සමාජිකත්වයේ ලැබෙන්නේ ප්‍රතිපත්තියේ. එහෙනම් අපිත් ඒ අනුව යමින් බෞද්ධය තුල ඉන්න කුලකයක් විදිහට නිවැරදිම බෞද්ධ විදිහට කටයුතු කරන පිරිස විදිහට අපි ඒක රාශී වෙන්න සපත කරගත්තා 2019 අවුරුද්ද ප්‍රත්‍යය සහ සමාජිකත්වයට බැඳෙන ක්‍රමය ওই විදිහටයි. හරි. බලමු මොකද වෙන්නේ කියලා. නේද? මේ මේ විදිහට අපි පිළිවෙතට ආවොත් මොකද වෙන්නේ කියලා බලමු ඉදිරියේදී රටට කොච්චර වෙනසක් වෙනවද කියලා අනිවාර්යෙන් බලමු. මම ඒක හොඳටම දන්න හින්දා කියන්නේ. විශ්වාසය ඇති කරගන්න හැම පැත්තකින්ම අපිට දියුණු වෙන්න පුළුවන්. හැම ආකාරයකම තියෙන ව්‍යසන නැති කරගන්න පුළුවන්. මොනතරම් කෑ ගැහුවත් මොනතරම් සත්‍යක්‍රියා කරත් මොන දේවල් කරත් කරන්න බෑ. ප්‍රතිපත්තියට આવොත් නම් මේක කරන්න පුළුවන්. එහෙම නැතුව වෙන විකල්පයක් ඇත්තේම නැහැ. හරි. හොඳයි. අපි කතා කරමින් හිටිය කර්ණිමේ සූත්‍රය ගැන ඊයේ මොකක්ද මේ සජ්ජායනාවේ තියෙන හාස්කම කියලා මේ කතා කරමින් ඉන්නේ. තුන්වෙනි තීරුවට අදාළවයි මේ සාකච්ඡාව. හාස්කම කියලා කියන්නේ මම මේ ස්ථානෙට එන්න ඉස්සෙල්ලා මම මේ පිළිබඳව චුට්ටක් කතා බහ කරා අපේ උතුම්බර සෝවිත හාමුදුරුවොත් එක්ක කතා කරන උන්වහන්සේ මට මෙන්න මෙහෙම කිව්වා හාමුදුරු මේ ලොකු හාමුදුරනේ මේ ගිරවෙකුට වුණත් හොඳට කතා කරන්න පුළුවන් ගිරවෙකුට වුණත් කර්ණිමේ සූත්‍රය නම් පුරුදු කරන්න පුළුවන් නේද මට හිතුණා මේක මෙතෙන්දි කියලා ඉන්න ඕනේ කියලා මේක අපිට හොඳ පහරක් හරිද ගිරවෙකුට ඇත්තටම හොඳට කතා කරන්න පුළුවන් ගිරව් ඉන්නව නේද? එහෙම. මහන්සි වුණත් පුරුදු කරන්න පුළුවන්. අපූර්වට ඔක එක ගාථා කෑල්ලක් හරි කියයි. නේද? මාතා යතානියම් පුත්තන් කියලා කියයි මොන හරි කතාම් කරලා කියන විදිහට කියයි. නේද? වැඩක් වෙනවද? ඇයි වැඩක් වෙන්නේ නැත්තේ? එයා ඒකේ තේරුම දන්නේ නැහැ. අපි ඒකයි මම මේක මතක් කරේ <laughs> වචන 1000කින් කියන්න පුළුවන් කතාවක් තමයි උදේ පාන්දර උඩුදුම්බර සෝවිත ස්වාමීන් වහන්සේ මම මේ සාකච්ඡාවට එන්න පෙර මට මතක් කරා මේක. මම අහනකොට අද මේ වගේ සාකච්ඡාවක් තියෙන ගමන් මෙන්න ඔහොම කතාවක් කිව්වා. හරි. ඉතින් මේක වචන 1000කින් අපිට කියන්න පුළුවන් දෙයක් එක වචනයකින් මේ කියුනේ. ගිරවෙකුගේ ගිරවෙකුට ඉගන්වනවා වාගේ අපි මේක සජ්ජායනා කරාට පළක් වෙන්නේ නැහැ. විමුක්තායතන සූත්‍රය විමුක්තායතන සූත්‍රය ඉතාම සාර්ථකව සඳහන් කරලා තියෙනවා කොහොමද සජ්ජායනා සජ්ජායනා කියන්නේ නිවන් දොරටුවක් කියලා කොහොමද ඒක නිවන් දොරටුවක් වෙන්නේ විමුක්ත ආයතනයක් වෙන්නේ අත්පටිසංවේදීව ධම්මපටිසංවේදීව මේක සජ්ජායනා කරන්න ඕනේ පොතක් කියවද්දිත් එහෙමයි ධර්මය ශ්‍රවණය කිරීමත් නිවන් දකින්න හේතු වෙන දෙයක් වෙන්නේ අත්පටිසංවේදීව ධම්මපටිසංවේදීව එතකොට සජ්ජායනාවත් එහෙමයි එහෙනම් කර්ණිමෙත් සූත්‍රයේ තියෙන අර්ථ අපි හරියට දැනගන්න ඕනේ. ඊළඟට ඒ කර්ණිමෙත් සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉස්මතු වෙන්නේ අපේ සිත්වල. මගේ සිතෙහි ඒ ධර්මය ඒ ධර්මයේ පිළිබඳ අර්ථ දැක්වීම එතන තියෙන්නේ. එහෙමනම් ඒ අර්ථය ධර්මයට සංවේදීව මේක අපි සජ්ජායනා කරන්න ඕනේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච නිවන් දැකීම සඳහා මේක අමාරු නෑ හොඳට බැලුවොත් සිංහල තේරුමත් එක්ක අමාරු නෑ. නිවන් දැකීම සඳහා කරණීය මත යන්තං සන්තම් පදං අபிසමෙච්ච. හරිද? ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා වීම සඳහා යන්තං සන්තම් පදං අபிසමෙච්ච කරණීය මත කුසල කුමක්ද කළ යුතු දේ? කළ යුතු අත්ත කුසලය. සක්කෝ මං ඊ විස්තර කරා. සක්කෝ කියනකොට මතක් වෙනුනේ සක්්‍යතාවය අපි ඊයේ කතා කරගත්ත විදිහට මේ මේ සකසුරුවම වටක් වටකුරු කරලා හැම පැත්තකින්ම තමන්ගේ අඩුපාඩු සකස් කරගෙන සකසුරුවම්ම වැඩ කරන්න පුළුවන් ස්වභාවය. මේකට ප්‍රතිවිරුද්ධ වචනේ මම මේ ආගේ වචනකින්ම කියනවා අපි කියනවා සමහර අය වැඩ කරන්න ගියාම අනා ගන්නවා කියලා. හරිද? අනා ගන්න නැතුව වැඩ කරන්න පුළුවන් ගතිය තමයි සක්‍යතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ හැම පැත්තම ඕනම තත්වයක් යටතේ මට මගේ හවට ඉන්න අයත් එක්ක මගේ ඇඳුම සකස් කර ගැනීම ඉඳලා නේද දන්නව නේද සමහර අය හරි සූක්ෂම හැම පැත්තෙම තියෙන ගැටලු ටික ලස්සනට විසඳ ගන්නවා සමහර අය හැම එකම අනා ගන්නවා නේද ආශ්‍රය කරන අයත් එක්ක තරහ වෙනවා gedarat එහෙමයි gedarat ප්‍රශ්න කාර්යාලේ ප්‍රශ්න මේක මහා විජ්ජුම්බරයක් කෑ ගහන එකමයි වැඩේ නේද අතට අහු වෙන එකෙන් ගහනවා නේද දඬුවමක් දෙන එක පවා සකසුරුවම කරන්න පුළුවන් වෙනවා අපිට දරුවෙකුට දඬුවමක් දෙන එක පවා හරියට හිතලා බලලා ගානට නේද හදිස්සි වෙන්නේ නැතුව නේද ගොඩක් හිමිනුත් නැතුව නේද ආහාරයක් ගන්න එක පවා තමන්ගේ ශරීරය පවත්වා ගැනීමත් ශරීරය නිරෝගීව පවත්වා ගැනීම නිවන් දකින්න අවශ්‍ය කරන. ඒකට සකසුරුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ යා හරියට ක්‍රමානුකූලව කරන්න අන්න ඒ ගුණය නිවන් දකින්න ඕන එක. හරිද? එන්න ඒක සක්කෝ කියනකොට මතක් වෙන සක්කෝ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දකින්න ඕන ගුණයක් මගේ ළඟ තියෙනවද? නේද? ඒක දැනෙන්න ඕනේ. මට හොඳට දැනෙන්න ඕනේ. හරි? හරි. උජූච සූජූච වඩා ඍජුව ඍජු බව සහ වඩා ඍජු බව. නේද? ඒ කියන්නේ මම කෙලින් වැඩ කරන කෙනෙක්. මම ඇත්ත කතා කරලා ඉන්න කෙනෙක්. හරිද? ඇත්තට මූණ දීම කියන එක තිබිය යුත්තේ අනුන්ට නෙමෙයි. අපි හුඟක් වෙලාවට අනුන්ට ඇත්ත කතා කරනවා. නෑ. ඍජු බව කොහෙටද ඉස්සලා හරවන්න ඕන? මෙහෙට මම මගේ දුර්වලතාවයට අමාරුම දේ මම කියන්නේ. මගේ දුර්වලතාවයට මම මට වහන්න නැතුව කෙලින් මගේ දිහා බලන්න හුඟක් අයට හයිය නැහැ. තමන්ගේ අඩුපාඩු ලොකු අඩුපාඩුවට හැම වෙලේම සාධාරණීකරණය ඇතුලේ තියෙනවද නැද්ද? නේද? මගේ තියෙන ලොකුම අඩුපාඩුව. ඔව්. මම මෙන්න මේ වගේ චරිතයක් කියලා හරියටම දන්නේ කවුද? මම නේද? මේකට පහර ගහන්න මම ලෑස්ති නෑ. මම ඇදයි එතනදී. හරිද? ඇද මොකද ඒවට මම සාධාරණීකරණය කරන්න කාරණා හොයාගෙන. නෑ ඉතින් මගේ මේ අඩුපාඩුව තිබ්බට ඉතින් මම මෙහෙමනේ. හරි මගේ මේ අඩුපාඩුව තදටම තියෙනවා තමයි කියලා ඒක නිකන් වහලා යටින් යටින් හොරෙන් තමන්ගේම හිතට විවෘතව පැහැදිලිව මේ අඩුපාඩුව අඩුපාඩුව කියලා මම හිතන ගතිය කියන්න නෙවෙයි කියන එක කෙසේද මමම මටම හිතන ගතිය ගොඩාක් අඩුයි මම මට මේක වහනවා. හරි? අන්න එතෙන්ටම පහර දෙන්න නම් වඩා ඍජු වෙන්න ඕන කියන්නේ ඒකයි. හරිද? හරිම අමාරුයි. ගොඩක්ම අමාරුයි. හරි? ඒ තමන්ගේ අඩුපාඩුව සෙවිය යුත්තේ තමන්ගේ හිතේ උපදින ධර්ම වලට සාපේක්ෂව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් මනසේ ජීවත් වෙන්න ඕන ගුණයක්, සීලයක්, ප්‍රතිපත්තියක් ඒකට සාපේක්ෂව මගේ මනස කොහොමද කෝ මාව කෙලෙස් හමුවේ මම මේ මොන දේවල් කතා කරත් කෝ කෙලෙස් සමහර කෙලෙස් හමුවේ මගේ හිත එහෙ එහෙ නේද මොන දේ කතා කරත් එහෙ ඇලීම් තියෙනවා ඒකට මම නිවැරදි ප්‍රතික්‍රම යොදන්නේ නෑ එහෙනම් අන්න ඒ ඍජු බව ගැන අන්න එහෙම ඍජු වෙන්න ඕනේ අනුන්ගේ අඩුපාඩුව කෙලින් කතා කරන්නත් ඕනේ ඍජුව සහ මෘදුව කාගවත් හිතරින් දන්නේ නැතු වෙන සක්කෝ උජුස උජුස ඊට සුවච ස්වභාවය තියෙනවද ඊයේ මම ඒක ගැනත් කතා කරා සුවච කියලා කියන්නේ කීකරු ස්වභාවය හිත කීකරුද හරි මෙන්න මේක තියෙනවද බලන්න ඔය සුවච භාවය හොඳට හොයාගත්ත හැකි මට තේරෙනවා අහවලා කියන මගේ අඩුපාඩුව ඇත්ත කියලා හැබැයි එයා කිව්ව හින්දා මම ඒක පෙන්වන්නේ මගේ අඩුපාඩු තියෙනවා කියලා මම කරන්නෙත් නෑ දැම්මම ලබන අවුරුදු විතර කරනවා. මොකද <laughs> දැම්මම කරොත් මට නිකන් හරි නෑ මදිකමක් වගේ. නේද? පස්සේ හොරෙන් මම ඒ අඩුපාඩු හදා ගන්න ඕනේ. දැන් මම දැඩිව ඉන්නවා මගේ අඩුපාඩු නෙවෙයි වගේ ඉන්නවා. ওই ලක්ෂණය තියෙනවා නම් හිත සුවත නැහැ. හරිද? සමහර අයට අවවාද දෙනකොට එහෙම නේද? දැකලා තියෙනවා සමහර ළමයි. කකුලෙන් පොළොව හූරනවා. නේද? මාපට කෙලින් පොළොව හූරනවා. හ්ම්. වෙන වෙන ඒවා පහුරු ගන්නවා. අත අත අත මෙහෙම මෙහෙම කරනවා. ඔය හැම එකම තියෙන මොනවද? සුවච නැති ගතිය. කීකරු නැති ගතිය. හරි එක සැරයක් හරි වෙන දෙයක් කරලා තමයි අරක කරන්නේ. හිතේ එහෙම සුවච ගතිය නැහැ. හරි. ළමංගේ අඩුපාඩු අනුන්ගෙන් එනකොට කීකරු වෙන ධර්මයෙන් එනකොට කීකරු වෙන ගතිය තියෙන්න ඕන නැත්නම් නිවන් දකින්න බෑ. ඒකයි රාහුල හාමුදුරුවෝ මේ පුහුණුව හරියටම කරා. උදේ පාන්දර වැලි හවුලක් කරගෙන මට අවවාද ලැබුවා. කොච්චර මම ඒකට කිව්වේ පේලා. පේලා ඉන්න ගතිය. අන්න ඒක තමයි සුවච කියන්නේ බලන්ඩ ඒ සුවච ගතිය තියෙනවා කියලා. ඊළඟට මු르දු කෙනෙක්. මු르දු කෙනෙක් කියලා කියන්නේ හැම වෙලේම තද ගති නැති, හැප්පෙන ගති නැති අනිත් අයට ප්‍රතිචාර දක්වනකොට අනිත් අයට ජීවත් වෙන්න පහසුයි මු르දු අයත් එක්ක. මුදු මොලොක් ගතිගුණ තියෙන්න ඕනේ. ඊළඟට අනතිමානී ගතිය ඒක තමයි අපි කතා කරමින් හිටිය තැනයි මේ අනතිමානී කියලා කියන්නේ නිහතමානී ස්වභාවය ලොකුකම නැති හරිද හරියට පළබර රුකක් පල්ලෙහාට වැටෙනවා වගේ මේ මහත්මා ගති ගුණය අපිට තියෙන්න ඕනේ ඒක අනිත් අයගේ ඇස්වලට කඳුළු උනන දෙයක් තමන් ශක්තිමත් වෙන්න වෙන්න වෙන්න වෙන්න පල්ලෙහාට වැටෙන එක බුදුහාමුදුරුවෝ අනුමත කරපු manussකමෙන් ඔබ්බට ගිය හරිද manussකමට වඩා වැඩි තවත් කෙනෙකුට සංවේදී භාවයක් ඇති කරන ඉහළට යන්න යන්න පහතට පහතට වැටලා කටයුතු කරන එක පාපිස්සක් වගේ ජීවත් වෙන එක උතුම් මිනිස්සුන්ගේ ක්‍රියාවක්. හරිද? ඉතින් බලන්න තමන්ගේ දිහා බලලා මම රස්සාව හින්දා හෝ හරි කරපු දේවල් අම්මා තාත්තා හින්දා හෝ සීයා ආච්චි හින්දා හෝ ජාතිය හින්දා හෝ කුලේ හින්දා හෝ මොකක් හරි හින්දා තවත් කෙනෙක් පල්ලෙහාට දානවා දඩුම ගානේ මස් මාළු කන්නේ නැති හින්දා හෝ ප්‍රතිපත්තිය හින්දා හෝ තවත් කෙනෙක් පල්ලෙහාට දාලා මම ඉස්මතු වෙලා බලනවාද කියලා නැතුව ඉතා නිහතමානීව කටයුතු කරන්න ඉතින් රත්තරම් මිනිස්සෙක් එතකොට සමාජයට මහා වටිනා පුද්ගලයෙක් මේ අවුරුද්ද එවැනි ජීවිතයක් ආරම්භ කරන අවුරුද්දක් වෙන්න ඕනේ ඒකයි අපි මේවා දවස ගානේ දවස ගානේ සජ්ජායනා කරන්න කිව්වේ ඒකයි දැන් තේරෙනවද සන්තුත්සකෝච උදාහරණයකින් එක පාටම ඉවර කරමු වතුර වීදුරුවක් බාගෙට පිරිච්ච වතුර වීදුරුව දිහා බලිය යුත්තේ බලන ආකාර දෙකක් තියෙනවා. සමහර අය කියනවා අපෝ මේකේ වතුර භාගයක් අඩුයි. එයාට පෙවුනේ අඩු පැත්ත. තව කෙනෙක් කියනවා මේක භාගයක් පිරලා තියෙන වතුර වේදුරා. එයා දැක්කේ පිරලා තියෙන ටික දෙවෙනි එක කෙනා සන්තෝෂයෙන් ඉන්නේ. gedara ඉන්න අයගේ අඩුපාඩුම දකින මානසිකත්වය හැමදාම තමන්ව පීඩාවටපත් කරනවා. gedara ඉන්න අයගේ ඕන තරම් කාර්යාලේ ඉන්න අයගේ ඕන තරම් හොඳ තියෙනවා. හොඳ දකිමින් හිත සතුටු කරගෙන අඩුපාඩුව සූපපත් කරන්න වැඩ පිළිවෙල හදන්න පුළුවන් වෙන්නේ එතකොටයි. අපි වැඩි දෙනෙක්ගේ වැඩේ මොකද්ද හැම වෙලේම නැති දේ ගැනම නැති දේ ගැනම නැති දේ ගැනම හිතනවා. මම ඊයේ පෙරේදා වාහනේ කෙනකොට එක පුද්ගලයෙක්ගේ වැඩේම වටේ තියෙන ඒ වාහනයට වැඩිය සුපෝභෝගී වාහන ගැන අප්‍රිය අරක කොච්චර සැපයක්ද අරක කොච්චර කොහොමද කොහොමද කියලා කියන එක. ඊපස් මම මොකද කරේ? එයාට පොඩ්ඩක් කතා කරලා කිව්වා මේ ඔබතුමාට මෙන්න මෙහෙම කරොත් මොකද හොඳ නැද්ද? අර බලන්න අන්න අර වාහනේ දිහා. බලන්න එකච්චි කොච්චර අමාරුවෙන්ද යන්නේ කියලා. අර බලන්න අර වාහනේ දිහා. බලන්න එයාලා කොච්චර අපහසුවෙන්ද යන්නේ කියලා. හරිද? එහෙම බලනකොට මේක එහෙම බලනකොට නම් මේක ගොඩක් හොඳයි තමයි. එහෙනම් මේක දිහා බලාගෙන සන්තෝෂයෙන් යනවා මිනිස්සුયો. ඉතින් එන්නේ ඒ හැමදාම දුකෙන් අඩුපාඩු සහිත කෙනා හැමදාම දුකෙන් අන්න ඒක ඒක තමයි සන්තස්සකෝච කියලා කියන්නේ. දැන් මම කියනකොට මතක් වෙන්න ඕනේ. සජ්ජායනා කරනකොට දවසකට එක සැරයක් මම ලද දෙයින් සතුටු වන්නේක්ද කියලා විමසීම සන්තස්සකෝච කියනකොට ගැඹුරෙන් දැනෙන්න ඕනේ. ඒක අත්විඳනන් තමන් එක සැරයක් හරි මේ වචනේ කියනකොට ගැඹුරෙන් දැනෙනවා ඒක. හරිද? එහෙම දැනෙන්න ඕනේ. ඊළඟට සුභරෝච පහසුවෙන් පෝෂණය කළ හැකි. ඕක කියනකොටම හිතෙන්නේ බොහෝ සල්ලි ඕන වෙන්න ඇති කියලා. හරිද බොහෝ සල්ලි ඕනේ පහසෙන් පෝෂණය කළ නොහැකි අයට සල්ලි ඕනේ එන ගමනක් යනකොට ඇඳුම් ඇඳුම් කරත්තය පිටිපස්සෙන් දාගෙන යන්න වෙනම පෙට්ටියක් අරන් යන්න ඕනේ එක එක එක උපකරණ අරන් යන්න ඕනේ එහෙම අය තමයි පහසෙන් පෝෂණය කරන්න බැරි කියලා. ඇත්තටම එහෙම අය කොහොමවත් පහසෙන් පෝෂණය කරන්න බෑ. ඊටත් වැඩි දෙයක් එහාට ගිය දෙයක් තියෙනවා. අපිට අපේ ශරීරය පවා පහසෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඒ තමයි හුරු කරන්ඩ අපිට වැරදිච්ච තැන් තියෙනවා. අපි මේ ලෝකෙ ඉපදුනේ ලෝකෙට සුදුසු හින්දාද නැද්ද? මිනිස්සෙක් කියලා ඉපදෙන්නේ ලෝකෙට සුදුසු අය හින්දාද නැද්ද? ඔව් මේක හැංගිලා ඉන්න ඕන ලෝකයක්ද? නෑ විශේෂයෙන් ලංකාව වගේ රටක හැංගිලා ඉන්න ඕනේ නෑ. එහෙනම් වැසර ටිකක් එමුනහම මොකද වෙන්නේ ළමයි? අන්න ළමයා පොඩි කාලේ දැන් මේකට ගොඩක් කටි විරුද්ධ වෙයි. මං කියන්නේ කරලා බලන්න. හරි? ළමයාව පිනිබාවන්න ඕන පොඩි කාලේ නම් ටික ටික. අපිත් පිහි බාන්න ඕන සැරින් සැරේ. වැස්සට තෙමෙන්න ඕන ටිකක්. හරිද? අවුවට වේලෙන්න ඕනේ. දූවිලි ටිකක් ඉන්න ඕනේ. කියයි ආ හොඳට තියෙයි කියලා. හරිද? හොඳට තියෙයි තමයි එහෙම වුණොත්. එහෙම නොකරපු එකේ හානිය තමයි යන්තම් තෙමිච්ච ගමන් දැන් ළමයින්ට තද ලෙඩ. යන්තම්වත් තෙමෙන්නේ හුරු කරගෙන නැහැ. පුරුදු නැහැ. බලන්න අපේ සියලාච්චලගේ කාලේ අපේ අම්මලා තාත්තලාගේ කාලේ ඒකට කොච්චර තෙමුණාද? වගේ වගක් තියෙනවද ගල් ගෙඩි වගේ හිටියේ නේද නේද හ්ම් ඇත්තටම එහෙමයි හ්ම් සරපු දෙකක් නැතුව පාර ගියේ නැද්ද නේද කුඹුරු බහලා වැඩ කරේ නැද්ද කො මොකුත් තියනවද එකක් මතක තියාගන්න ඕනේ මේ ශරීරය හොඳට පුරුදු කරන්න පුළුවන් ශරීරයක් ශරීරය කියන්නේ පුරුදු ගුලියක් හරිද පුරුදු වෙනවා ඉක්මනට බලන්න නිදාගන්න අඩුම ගානේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවයන් පවා පුරුදු වෙච්ච වෙලාවට මේ ශරීරය කරන්නේ අවශ්‍යතාවයෙන් පුරුදු වෙච්ච වෙලාවට එහෙනම් ස්වභාව ධර්මයත් එක්ක ඉන්න මේ ශරීරය පුරුදු කරන්න වහන්න නැතුව. හරිද? එතකොට තමයි මේක පවත්වන්න පුළුවන්. ඕන තැනක වැස්සක වුණත් මේක පවත්වන්න පුළුවන්. සුභර ගුණයෙන් යුක්තයි ඒතර ශරීරය. එහෙම හදා ගන්න ඕන මේක. නැත්නම් මේක පොඩ්ඩක් නැත්තම් මල කරදරේ. පොඩ්ඩක් නැත්තම් කරදරේ මේ ශරීරයෙන්. එන ඕනම තත්යකට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශරීරය හදා ගන්න පුළුවන්. හරි? නැත්තම් හැම එකම ඕන මේකට හරියට වෙලාවට කන්න දෙන්න ඕන. හරියට වෙලාවට බුදි කරවන්නත් ඕනේ. හරි නිින්ද අඩු නම් ඒත් බෑ මේකට ජීවත් වෙන්න. පුරුදු කරන් නිින්ද අඩුවෙන් ජීවත් වෙන්න පුරුදු කරන්න පුළුවන්. පැය 5න් මේක සමතුලිත කරන්න පුළුවන්. කිසි ගාණක් ඊට පස්සේ කිසි ගාණක් නැහැ. හරිද? ඒකින්ද ඔය වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවයන් පවා දරා ගන්න. ඒ කියන්නේ ගමන බිමනක් යද්දී සමහර කටිය හරි කරදරයි. ඉතින් ඒව පවා මේ ශරීරය ඉක්මනට පුරුදු වෙනවා. මට වෛද්‍යවරයෙක් කිව්වා මුත්‍රාශය පවා ඇදිලා ටිකක් ලොකු වෙලා සකස් වෙනවා කියලා. හරි ඒ කියන්නේ මේ අධිකව දරාගෙන ඉන්න කියලා නෙමෙයි යාර කියන්නේ. මේවා ඔක්කොම පුරුදු කරන්න පුළුවන් කියලා. හරි. එහෙනම් මේ ශරීරය පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් විදිහට ශරීරය, හිත දෙකම පුරුදු කරන්න ඕනේ. ඔන්න නිවන් දකින්න නම් එහෙම ඕනේ. ඇයි? මැසි මැදුරු වදුරු අවුව වැසි නේද? කවදා හරි දවසක ඒවා තරහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් සුබර ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. නඩත්තු කළ හැකි. දහසක් දේවල් ඕනේ නැහැ ජීවත් වෙන්න. හරි? විසුණු වහන්සේ පියාපත් දෙකේ බර තියෙන පක්ෂියා කියන්නේ සුබර ගුණයෙන් යුක්තයි. නඩත්තු කරන් එයාට තියෙන බර ක්‍රියාපද දෙකේ බර විතරයි. ඊළඟට අප්‍රකිච්ච කියලා කියන්නේ අඩු කටයුතු. කටයුතු බොහෝ දේවල් එක රාශි කරගෙන. බොහෝ විට භෞතික කටයුතු හරියට එකතු කරගෙන. විස්රාම ගිය ගමන් මොකද කරන්නේ හුඟක් අය? ධර්මාභෝධයේ නෙවෙයි හිත යොමු කරන්නේ. එතන සමිති සමාගම් හඹාගෙන යන්න ගිහිලා ලේකම්ද සභාපතිද අරවද මෙව්වද නැති ඒවා ඔක්කොම පටලගෙන මේ මුදල් හම්බ කරන්නේ නෙවෙයි. සමාජ සේවය කියලා අපිට කළ යුතු දෙයක් තියෙනවා Taman නිදහස් චින්තනයකට ඉඩ තියාගන්න නිදහසේ හිතන්න කාලයක් තියාගන්න ඕන හැමෝම නිදහසේ හිතන්න වෙලාවක්වත් අඩුම ගානේ අපිට තියෙන්න ඕනේ නැත්නම් අපිට නිදහසේ Taman පිළිබඳව අවධානය යොමු කරන්න වෙලාවක් නැති වෙනවා එහෙනම් කටයුතු අඩු කරගන්න ඕනේ සැහැල්ලු සල්ලබුක උත්ති කියන්නේ සැහැල්ලු පැවතුම් වලින් යුක්ත කෙනෙක් දැඩි පැවතුම් නැහැ ඝන පැවතුම් නැහැ ඒ කියන්නේ ඉතා රළු ගති දැඩි ගති නැති ඊටාම සැහැල්ලු පැවතුම් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. සත්‍ය සත්‍යෙන්ද්‍රියෝති කියලා කියන්නේ දමණය කර සංසුන් ඇති සංසුන් ඉරියව් ඇති කෙනෙක්. ඒ කියන්නේ දැඩිව එල්බගෙන නැහැ ඇහෙන් දකින්න රූප දකින්නම ඕනේ. ශබ්ද නැතුව මං ජීවත් වෙන්නේ නැහැ. ශබ්ද නැතුව නෙවෙයි කියන්නේ. රූප නැතුව නෙවෙයි කියන්නේ. දරුවෝ නැතුව මං ඉන්නේ නැහැ. අද මට නොදැක ඉන්න බෑ කියලා දත් මිටි කාලා ගෑ ගන්න ඉන්දියන් අසංවර අය. අද රූප ආහිනිය නැතුව බෑ, ෆෝන් නැතුව බෑ. නේද? එතකොට ඒ වගේ ඒවා තුල උද්දාමයටපත් වෙන්නේ නැතුව හරි Tamanට අවශ්‍යතාවයට ඒවා භාවිතා කරමින් ඇහැ කනාසය දිව ශරීරයේ සංවරව ඊතා සංවරව මනා පැවැත්මකින් යුක්තව ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය ගැන අපි කතා කරලා තියෙනවා ඉදිරියේදීත් අපි ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරමු සතියක් කතා කරනවා බය වෙන්න දෙයක් නැහැ කොහොමද ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ කියලා අත්‍යවශ්‍ය කාරණා ටික කොහොමද අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ සාකච්ඡා කරනවා සතියක් පුරාවට එක කාරණාවක් අරගෙන මේ අය එක දන්නවද ඒ හින්දා සතින්ද්‍රියෝච කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය ඊළඟට නිපක ඔන්න අද කාලේ නේද මේවා කතා කරනකොට කොච්චරනම් අපිට හිතට දැනෙන්න ඕනද අද end end end end end end අලුත් පරපුරේ නිපක ගුණය තැනට සුදුසු නොවන නෑ නේද තරුණ ළමයි ආපුවම හුඟක් වෙලාවට සමහර තරුණ අය ඔක්කොම නෙවෙයි එහෙම ගුණයෙන් යුක්තයි ඉන්නවා නේද අභියෝගට අද කාලේ කියන වචනයක් තියෙනවා මම ඒ වචනෙන් පාවිච්චි කරන්න හුඟක් අයට වැඩක් කරන්න ගියාම මොන වගේද මඤ්ඤං වගේ නේද තරුණ ළමයි පාවිච්චි කරන වචනයක් තමයි අප්පෝ මේ ළමයාට නම් මඤ්ඤං වගේ මඤ්ඤං වගේ කියන්නේ ඔක්කොම නේද ඔක්කොම පටල ගන්න ගතිය තියෙන කියන දේ තේරෙන්නේ හරියට කියනවා ළමයි අතරේ ඒක ලස්සන වචනයක් මාත් බොහොම කැමතියි වචනෙට මෙයාට ටිකක් නේද අර අඳුම් කුඳුම් වෙලා කියලා කියන්නේ ඉස්සර අපි නේද කියන දේ තමයි කියන්නේ මොකද්ද කරන්නේ වෙන එකක් කරන්නේ මොකද්ද කියන්නේ වෙන එකක් තේරෙන්නේ නැහැ හරිද ඒ තැනට සුදුසු වැඩ කරන්න දැනෙන්නේ නැහැ හරිද එහෙම දැනෙන්නේ නැති ස්වභාවය අවශ්‍ය එහෙම කෙනෙකුට පුළුවන් වෙයිද මේ මහා වේගයෙන් ඇතුලෙන් උපදින අකුසලයන් මැඩ පවත්ත ගන්න කවදා හරි අපි අපේ හිත කියන එක මේක තනි කරම මහා හිතුවක්කාර බොහෝ පිරිසක් 50 දෙන්නෙක් එකතු වෙලා හරිද එකතු වෙලා නොයෙකුත් ආකාරයක වැඩපිළිවෙළ හදන එක පාලනය කරගෙන අවශ්‍ය අය ඉස්සරහට අරගෙන අනවශ්‍ය අය බැහැර කරලා හිමීන් මේක කිසිම සංස්කාරයක ඇලෙන්නේ නැති වෙන්න උඩට උස්සගෙන උස්සගෙන උස්සගෙන යන්න ඕනේ. ඒකට සක්කෝ ගුණය තියෙන්න ඕනේ. නේද? විපක ගුණය තියෙන ඒ තැනට සුදුසුද එහෙනම් මේ මේ තරහ අඩු කරන්න මේකයි කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව අඩු කරන්න, රාගය අඩු කරන්න මේ මෙතන මගේ මෙතන කලමනාකරණය කරගන්න ඕනේ මෙන්න මෙහෙමයි. ඔය විදිහට තමන්ගේ సంతානය નિවැරදි කරගන්න වැඩපිළිවෙල නිපක ගුණේ යුක්ත කරනත් එහෙම නැති කෙනා නිවන් දකිද? මේ හිතත් එක්ක කරන අරගලය ලෝකෙත් එක්ක කරන අරගලට වැඩිය බොහොම අමාරු එකක්. හරිද? ඒක බොහොම අමාරු එකක්. ඉතින් එහෙනම් නිපකෝ කියනකොට දවසකට එක සැරයක් හොඳට දැනෙන්න ඕනේ. ඒකට මේ මම මේ කියන දේවල් හොඳට මෙනෙහි කරලා තියාගන්න. ඒක තමයි දැනෙන්නේ. හරිද? අලුතෙන් යම් දේවල් ටිකක් අපි කියනවා මේ බලන්න අපි එක එක්කෙනාගේ ගතිගුණයන් ගැන 10 දිනක් ඉන්නවා කියලා හිතන්න අපේ අපි කාර්යාලයකට යනවා 10 දින මේක හොඳට තේරුම් ගන්න 10 දිනක් ඉන්නවා මේ 10 දිනා ගැන කාර්යාලයේ ලොකු මහත්තයා මාව ගෙන්නලා මෙයාගේ නම ගුණසේකර මෙයාගේ විදිහ මෙහෙමයි මෙයාගේ නම සමරසේකර මෙයාගේ විදිහ මෙහෙමයි කියලා මට විස්තර කියනවා කිව්වට ඉතින් මම ටිකයි මතක හිටින්නේ. මම ඔක්කොම ලියාගත්තා. මෙයාගේ විදිහ මෙහෙමයි, විදිහ මෙහෙමයි කියලා. ලියාගෙන කටපාඩම්ුත් කරා. හැබැයි මේ එකපාරට මතකෙට එන්නේ දැන් මම නන්ටික කියාගෙන සම්මසේකර ගුණසේකර ගියා නන්ටි කියාගෙන ගියාට මට එකපාරටම හරියට ඒ ඒ පුද්ගලයා ගැන හැඟීමක් එන්නේ මම මේ කට්ටිය ටික දවසක් ආශ්‍රය කරනවා. හරි? ටික දවසක් මේ කට්ටිය ආශ්‍රය කරාට පස්සේ මොකද වෙන්නේ? ගුණසේකර කෙනෙකුට මම දන්නවා දැන්. <laughs> මම හැසිරෙන්න ඕන කොහොමදයක් එක්ක. සමර්ථය කර කියනකොට දන්නයි මගේ හිතට එයා ගැන හැඟීමක් එනවා. අන්න ඒ වගේ සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි කියනකොට මට හැඟීමක් එන්න ඕනේ ගුණය පිළිබඳ. හරිද? ඒ හැඟීමක් එන විදිහට ඒ ගුණය ගැන මම හොඳට අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කළා ඒකෙන් ලැබෙන ලාභ මෙනෙහි කරලා තියා ගන්න ඕන. එහෙම කරොත් හරියටම කර්ණීයමත් සූත්‍රයෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඇයි? අර වචනේ කියනකොටම මට අදාළ හැඟීම දැනෙන්න පටන් ගන්නවා. ඒ ගුණය තුල තියෙන වටිනාකම දැනෙන්න පටන් ගන්න හැඟීමක් විදිහට. එහෙමනොත් ලොකු වර්ධනයක් සිද්ධ කරගන්න පුළුවන්. ඒකෙන්ද මේ වටින වටින මණික නේද? වටින මණික් එබ්බපු ආභරණය අද ඉඳන් පලඳ ගන්න ඕනේ. තමන්ගේ හිතට නේද? එහෙමනොත් නිවනට අපි කිට්ටු වෙනවා ටික ටික ටික ටික දන්නේම නැතුව. ඊළඟට අප්ප ගබ්බ කියලා කියන්නේ හැඩිදැරි අසංවර ගති නැති කෙනෙක්. හැඩිදැරි අසංවර ගති තියෙන සමහර අයගේ. මේක කමන්නේ මම කොහොමද ඇත්ත කියනවනේ හැමදාම. වයසට යන්න වයසට යන්න අඩුයි නේද ගතිය. වයසට යන්න යන්න යන්න යන්න අඩුයි නේද? දෙමව්පිය දිහාම බලනකොට මොකද හිතෙන්නේ? <laughs> නේද? හ්ම් එන්නෙන් එන්නෙන් මොකද වෙන්නේ? මේ මේ කැත වැඩ නෙවෙයි මම කියන්නේ. නේද? නමුත් අසංවර ගති කියලා කියන්නේ ලෝභකම් හින්දා, ද්වේෂකම් හින්දා, සමහර නේද ආදරය වැඩි හින්දා බැඳීම් වැඩි හින්දා මෙයාලා දැඩි අසංවර ස්වභාවයකට පත් වෙන අවස්ථා තියෙනවා සමහරට ඒවා හැඩි දැඩි කියලා කියන්නේ ඒවා හරි දරුණු ඒවා හරි හරි කියන්නේ දැඩි දැඩි ගතිගුණ පෙන්වන නෑ මම වෙනස් කරන්නේ නෑ මම මෙහෙමයි කියලා එහෙම වෙනවා මොකද තමන්ගේ ලෝකයේ තියෙන ඉඩ ටික ටික අඩු වෙනවානේ ලෝකයේට වේ ලෝකයේ මට වෙන් වෙලා තියෙන ඉඩ අඩු වෙනවා වයසට යන්න යන්න එතකොට ඉතින් අර හපා ගන්න ගතිය වැඩි වෙනවා ධර්ම අවබෝධය නැත්තම් හරි ධර්ම අවබෝධය තියෙන කෙනා එන්න එන්න එක අතාරිනවා. ලොකු දෙයක් ධර්ම අවබෝධය සමග වයසට යනකොට එයාට ලොකු සහනයක් දැනෙන්නේ ඇයි? හුඟක් ඒවා අතහැරනකොට ඉතා සුවදායි තත්යකටපත් වෙනවා. හ්ම් හම්බ කරපේව නැත්තම් හපා ගන්නවා. දරුවන්ට දීලා හැඩි දැඩි අසංවර ගතිගුණ පෙන්නනවා. මං හම්බ කරපු දේවල් නේද තාත්තා හම්බ කරපු දේවල් ඒවා මෙහෙමයි වෙන්න ඕනේ කියලා අරව පාවිච්චි කරන්නවත් හරියට දෙන්නේ නැති ගතියට එනවා. ඒකයි මං කියේ එහෙම අසංවර ගතිය වලට එනවා. ඒ වගේ ලෝකයේ තියෙන හැදිදැඩි ගති තින් ඕන තරම් ලෝකයේ තියෙන හැදිදැඩි ගති අසංවර ගති දිහා බලා ගන්න ඕන නම් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරබේ පාර්ලිමේන්තුව දිහා බලන්න. එතකොට මේ <laughs> දැන් බය නැතුව අපිට කියන්න පුළුවන් කිසි කතාවක් නැහැ. මේක දිහා බලාගත්තාම සාම්පල් තියෙනවා. මේ <laughs> ඕන තරම් ඒ කියන අසංවර ස්වභාවය ගැන නේද මම මේක ඇසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හාමුදුරුවෝ මෙහෙම කියනවා දැන් අපිට කියලා නේද? මේවා ඇහෙන්න ඕන ඇහිලවත් අඩුම ගන්න ලැජ්ජාව උපදවා ගන්න ඕන උපදවාගෙන සකස් වෙන්න නේද ඇයි අපිට මෙහෙම කියන්නේ කවදාකවත් අපිට කියපු නැති අය දැන් අපි ගොඩටම එකම විදිහට කියනවා නේද එහෙම කියන්නේ වෙන මොකටවත් නෙවෙයි එහෙමනම් හැදෙන්න ඕනේ නේද හැදෙන්න ඕනේ අපේ වැරද්දයි මෙතන තියෙන්නේ මේක මුළු ලෝකෙටම මේ ලාංකික විදිහට මහා අවනම්බුවක් ඇති වෙන විදිහටයි හැසිරෙන්නේ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මහා මෝඩ හීන දීන තුච්ච තුප්පහි જાතියක් විදිහට හංවඩු ගහන තත්යකටපත් වෙලා ලෝකේ ඉන්න තමන්ගේ යාළුවන්ට යාළුවෝ ඉන්නවනම් ලෝකේ ජීවත් වෙන පිටරට ඒ අයගෙන් අහලා බලන්න අන්‍ය ජාතිකයෝ අන්‍ය ආගමිකයෝ ඒ කට්ටියත් එක්ක ඉන්න අය කොච්චර පල්ලෙහාට දාලාද කතා කරන්න කියලා ඒ අය මාත් එක්කත් කතා කරලා තියෙනවා හුඟක් අය කියන්නේ අපිට දැන් ඉඳ ලැජ්ජායි උඹලාගේ රට මෙහෙමද කියලා සුද්ධ අහනවා කියලා හ්ම් හරිද අනිත් මිනිස්සු අහනවා උඹලාගේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ කියලා අහනවා කියලා. ලැජ්ජහයි කියලා. වැඩට යන්න ලැජ්ජහයි කියලා. ඒතර අපි මෙහි ඉඳන් කරලා තියෙන්නේ අනුන්ට ලැජ්ජහ වෙන වැඩ. දැන් හැදි දැඩි ගති. අප්පගබ්බ ගුණය. කුලේසු අනුනු ගිද්දෝ. අනවශ්‍ය විදිහට කුලවල හිත මිත්‍ර පවුල්වල ඇලෙන ස්වභාවය. අනවශ්‍ය විදිහට ඇලෙනවා අපි. හරිද? ඒ ඇලීමෙන් අන්තිමට වෙන දේ මම කියන්න ඕනේ නැහැ. නේද? දැඩිව ඇලිච්ච අය ඉන්නවා. තමන්ගේ පවුල්වල අයට උනත්, තමන්ගේ හිත මිත්‍ර ආදීන්ට උනත් අනවශ්‍ය විදිහට අරුණහම මොකද වෙන්නේ? ඒවා හින්දා දුක් විඳින ස්වභාවය වැඩි වෙනවා. ඒකින්ද බේරෙන්න ඕනේ. ඔය කරන්න ඕන ටිකයි කිව්වේ. ඇලෙන්න එපා කියලා කිව්වේ. කුලේසවන්න විද්දෝ කියලා. නොඇලිච්ච කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊළඟට නොකරන්න ඕනේ එකයි දේශනා කරේ. හරිද? නොකරන්න ඕනේ එකයි දේශනා කරේ. ඒ තමයි නචකුද්දං සමාචරේ කිංචීන විඤ්ඤූ පරේ උපදෙයෝ. ලෝවේහි විඤ්ඤූහි පුද්ගලයන් විසින් ගරහන කිසිවක් නොකළ එපා නොකළ යුතුයි. ඒ කියන්නේ විඤ්ඤුහි කියලා කියන්නේ ධර්ම අවබෝධ කරගන්න ධර්මයට අනුව ජීවත් වෙන ධර්මය ගැන තේරෙන අය ගරහන කිසි දෙයක් කරන්න එපා. හරිද? අපි වැඩ කරන්න ගියාම මොනෙකුත් දෙනා ගරහනව නේද? මොන උත්තරයක් තියෙනවද? උතන අස්සන උත්තරයක් තියෙනවා. මට අපවාද කරනවා මිනිස්සු. කියලා හිතන මම වැඩ කරන්න ගියාම මම බලන්න ඕන මොකද්ද? මේ නින්දාව මේ අපවාදය කරපු කෙනා කවුද? එයා ධර්මානුකූල චින්තනයක් තියෙන කෙනෙක්ද? ඒ කියන්නේ හරි කෙනෙක්ද? වැරදි කෙනා නිවැරදි දෙයට අපවාද කරනවා. ඉතින් මම ඔකොටම කියන විදිහට ජීවත් වෙන්න ගියොත් මොකොත් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් නිවැරදි වැරදි කෙනා නිවැරදි කෙනාට අපවාද කරනවා. වැරදි චින්තනය තියෙන කෙනා. එහෙනම් එයා චින්තනය හරිද කියලා බලන්න ඕනද නැද්ද? එහෙනම් නුවණ තියෙන කෙනෙක්ද මට මේ නිඳා කරන්නේ? හැමෝගෙම නිඳා බාරගෙන හැමෝම කියන විදිහට මං හැදෙන්න ලෑස්ති නෑ. බුදුරජාණන් වහන්සේ මට නිඳා කරනවද? පුළුවන් තාමත් හොයාගන්න. ඇයි? බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අපි ළඟ තියෙනවා. ඒ දර්ශනයට බහා බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ හිටියා නම් මට නිඳා කරනවද? හරි. ඒක ඔය ටික තමයි තේරුම් ගන්න අමාරු ටික ඕකේ. ඉතිරි ටික අපි පිරිත්පතේ බලන්න හරියට තේරුම එතකොට හොඳට තේරෙනවා සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒ කේචි පාන භූතස්සී. එතකොට ඒ ටික තියෙන හොඳටම තියෙනවා. සියලු සත්වයෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු කියනකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. සියලුම සත්වයෝ සුවපත් වේවා. හරි. බය නැත්තෝ වෙත්වා. සැප ඇති සිත් ඇත්තෝ වෙත්වා. මේ මේ ටික මේ කියන්නේ. එහෙනම් මේ ටික අර ටික ඔක්කොම සජ්ජායනා කළා මේ කන්‍යා සූත්‍රය කියනකොට සුඛිනෝ වා කේමිනෝ හොන්තු සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ හැඟීම තියෙන්න ඕන හැම සත්‍යයකම සුවපත් භාවයටපත් වෙන්න ඕනේ කියලා බය නැත්තෝ වෙන්න ඕනේ කියලා එතකොට මතක් වෙන්න ඕන සත්තු කොච්චර බයෙන් ඉන්නවද මිනිස්සු කොච්චර බයෙන් ඉන්නවද නේද හ්ම් තිරසංගත සතෙක් හාවෙත් කැම ටිකක් අඬවත් වේවුල වේවුල එන්නේ නේද හොරේම් බලලා ඉතින් මුළු ජීවිතේම අහිංසක සත්තු මුළු ජීවිතේම ඉන්නේ බයෙන්. කැලේක ඉන්න සත්තුනත් එහෙමයි. මුව වුණත් ඉන්නේ කොයි වෙලාවෙ කවුරුහරි ඇඟට කඩාපනින්ද කියලා බයෙන්. මේ ලෝකේ සත්වය බයෙන් ඉන්නවා. අනේ මේ ලෝකේ ඉන්න සත්තු බය නැත්තෝ වෙත්වා. එහෙම හැඟීමක් ඉපදුනාද අපිට මේ කර්ණිම සූත්‍රයත් එක්ක? කොච්චර වටින නේද හැඟීම් සමුදායක් උපදවා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟ ඒකේති පාන භූතස්සී තසාවා තාවරාවා අනුසීත කෙලෙස් සහිත වූ කෙලෙස් සහිත වූ යම් සත්ත්ව දෙසකට ඒ සියලු දෙනාම දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තූලා දීගාවා දිග සත්තු මහත සත්තු මධ්‍යම ප්‍රමාණයේ සත්තු රස්ස කියන්නේ මිටි සිතාසියුම් අනුක කානුක තූලා මජ්ජිමා රස්ස කානුක අනුක සත්තු ස්ථූල සත්තු තූලා ඒක මම කියන්නේ වචන ටිකත් එක බලන්න මේ වචන අපිට සමීප වචන දිත්තා වායේව අද්දිත්තා ඇසට පේන නොපෙනෙන අද්දිත්ත නොපෙනෙන දිත්තා වා පෙනෙන හරි මේ සියලුම සත්වය කෙරෙහි ඊළාට යේච দূරේ වසන්ති අවි দূරේ දුර වසන ළඟ වසන සත්වය ඊළාට ඉපදී භූතාවා සම්භවේසීවා කියන ඉපදී සිටින සත්තු ඉපදෙමින් සිටින ওই විතරවල නැත්නම් ඒ වගේ ගැබ් වල ඉන්න සත්තු එතකොට මේ ඔක්කොම ගැන හිතලා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වෝ සුවපත් වේවා. මේ සියලුම සත්වෝ සුවපත් භාවයටපත් වෙන්න ඕනේ කියලා දැඩි හැඟීමකින් මේ මේ කර්මමෙත්තුත්තේ සත්‍යයනා වෙන්න ඕනේ. නපරෝ පරන් නිකුද්වේත නාති මඤ්ඤේත කත්ත කිලං කංචි කොච්චර වටින එකද බලන්න කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකිරේවා දෙන්නෙක් දෙන්නෙක් අතර විහාරෝසනා පටික සංඥා දෙන්නෙක් දෙන්නෙක් අතර නුරුස්සන ක්‍රියාවක් නුරුස්සන සිතුවිල්ලක් වචනයක්වත් ඇති වෙන්න එපා. මේ Taman ගැන නෙවෙයි කියන්නේ දැන්. හරි මම ප්‍රාර්ථනාවක් කරනවා මේ ගාථා ධර්මයත් එක්ක. දෙන්නේ දෙන්නේ අතරවක්වත් ප්‍රශ්නයක් වෙන්න එපා. දෙන්නේ දෙන්නේ අතරවක්වත් වචන හුමාරුවක් වෙන්න එපා. බලන්න එද නාතිමන්්‍යේන කත්ත කිලං කදී නපරෝ පරන්නිකුත් බේත ඥාතිමන්්‍යේත කත්ත කිලං කන්ති. බ්‍යාරෝසනා පටිඝසනා ඥාඤ්ඤ අඤ්ඤමඤ්ඤ ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ වුණොන්ට දුකක් කැමති නෝ ඒවා එක්ක හැම කෙනෙක්ම තව කෙනෙකුට දුකක් කැමති වෙන්න එපා හරි දවසකට එක සැරයක් මේ වගේ සිතුවිලි ටිකක් අපේ හිතේ උපදිනවනම් නේද දන්නවද සුවපත් වෙන්නේ කවුද තමයි හරිද අපේ හිතවල මහා ප්‍රබල හැඟීමක් උපදිනවා දරුණු ප්‍රබල හැඟීමක් උපදිනවා හරිද ඊළඟට මාතා යතා නියම් පුත්තං ආයසායක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාය අපරිමාණ ජීවිතයෙන් තමන්ගේ දරුවෙක් සුරකින්න අම්මා කෙනෙකුට පුතෙක්ට තියෙන මිත්‍රත්වය වගේ සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතරවන්න ඕනේ කියන එක. ඉතින් ඒ වගේ තමයි උද්දං අදෝත චිරියන්ත සම්බාධං අවේරං උඩ යට සිරස ආදී මේ හැම දිශාවකටම ඒ වගේම මේ සියලු ලෝකයේ කෙරෙහි මේ මෙත්සිත පතුරවන්න ඕනේ. තිත්තං චරන් විසින්නවා කියන්නේ සතර ඉරියව්ව. මේ විදිහට සතර බ්‍රහ්මණයෙන් බ්‍රහ්ම විහරණයෙන් වාසය කරනවා කියන එකත් අන්තිමටම තියෙන දිට්ඨින් මේ විදිහට කරොත් දිට්ඨින් චාන්ප ගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය කියලා නහි ධාතු ගබ්බ සෙය්‍යං පුනරේති. හරි? එහෙමනම් නැවත ගැබකට නොපැමිණෙන தත්වෙට මේ මෛත්‍රිය සී දිට්ඨියෙන් තොරව වැරදි දෘෂ්ටියෙන් තොරව කිසිදු මිත්‍යා දෘෂ්ටියක නොඇලී සීල ගුණ ධර්ම දියුණු කරගෙන දස්සන සම්පන්න කියන්නේ සෝතාපට්ටි ඵලයට එන්න පුළුවන් මේ විදිහට කටයුතු කරොත් කියන එක. එහෙනම් මේ තියෙන්නේ ජීවිත අරමුණක්ද නැද්ද? එහෙනම් අද ජනමාරි පළවෙනිදා අපි කියන්නේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ විදිහට අපි මොකද කරන්න ඕනේ? මේ වටින ආභරණය පැලඳ ගමු. නේද? දවසකට එක සැරයක් සිහියෙන් යුක්තව ඇස් දෙක පියාගෙන කොන්ද කෙලින් තියාගෙන බුදුරජාන් වහන්සේ පරාමර්ශණය කරගෙන දැඩි හැඟීමකින් කරණීය මත් කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ඡ සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්ච මේ ප්‍රත්‍යක්ෂාවක් මේ ස්වයං ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ වෙනවා ජීවිතයේ නිබඳව මාසයක් අකණ්ඩව කරලා බලන්න මේ අදෘශ්‍යමාන බලවේග නෙවෙයි අපිව සූපපත් කරන්නේ අදෘශ්‍යමාන බලවේග නෙවෙයි අපේ ජීවිතයට වින කරන්නේ අපි තුලම තියෙන බලවේගය ඒ අතුලාන්ත බලවේගයට මහා ප්‍රහාරයක් එල්ල කරන අකණ්ඩ වැඩ පිළිවෙලක් තමයි කර්ණිමෙත්ත සූත්‍රය. එහෙනම් අංක 3 යටතේ හරියක් දාන්න පුළුවන්. අද දවසේ ඉඳලා ජනවාරි 1 වෙනිදා අද 2019 වසර තමන්ගේ ජීවිතය නිවැරදිම වෙනසකට අපි ප්‍රත්‍යවේක්ෂා කියලා ආරම්භ කරේ අපි කණ්ඩායම එකතු වෙලා මොකටද? තමනුත් නිවැරදි වෙලා අන් අය නිවැරදි කරගන්න ඒ සිද්ධ කරගන්න වෙනස නිවැරදිම වෙන්න ඕනේ. එවැනි අදිෂ්ඨානයකින් ඒ වගේ අපි ඔක්කොටම මෙවැනි උතුම් අදිෂ්ඨානයකට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ඇති කරගන්න පුළුවන් වෙන වර්ෂයක් බවට පත් වේවා කියලා අපි අපිටම ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම මේ හැම දිනාටමත් මේ ජීවිත සාර්ථක කරගෙන සසර සූපත් කරගන්නට හැමෝටම යහපතක් ඉෂ්ට සිද්ධ කරගන්න හැමෝටම මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.